එහෙමයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය මනෝවිඥානයේ විපාකසිත ඇති නොවේද? මනෝවිඥානයේ විපාකසිත ඇති වෙනවා. දැන් මේ මනෝවිඥාන වශයෙන් ඇති වෙන විපාකසිත තමයි දැන් භවාංගසිත භවාංගසිත කියලා කියන්නේ විපාකසිතක්. ඇයි ප්‍රතිසන්දිසිත කියන්නේත් විපාකසිතක්. චුතිසිත කියන්නේත් විපාකසිතක්. දැන් සමහරු හිතාගෙන ඉන්නවනේ චුතිසිතනුව ඊළඟ භවේ නෑ චුතිසිතනුව ඊළඟ භවේ හටගන්නේ චුතිසිත කියන්නේ විපාකසිත. ඒක විපාකේ දීලා එතනින් ඉවරයි. ආ ඒක තව භවයක් ඇති කරන්නේ ඊළඟ භවයේ තීරණය වෙන්නේ චුතිසිතට අනුව නෙමෙයි චුතිසිතට ආසන්නයේ මතුවෙන කුසල අකුසල මනෝභාවයන් මත. එතකොට ප්‍රතිසන්දිය කියන්නේත් විපාකසිත, භවාංගය කියන්නේත් විපාකසිත, චුතිය කියන්නේත් විපාකසිත. ඊට පස්සේ භවාංග චලනය කියන්නේත් විපාකසිත, භවාංග උපච්ඡේදකය කියන්නේත් විපාකසිත. ඊට පස්සේ සම්පටිච්ච මේ පංචද්වාරා වජ්ජනය කියලා කියන්නේ ක්‍රියාසිත ඊට පස්සේ චක්කු විඥානය නම් හටගන්නේ චක්කු විඥානය කියලා කියන්නේ විපාකසිත ඊට සම්පටිච්චන කියන්නේ විපාකසිතක් සම්තිරණ කියන්නේ විපාකසිතක් වොත්තපන කියන්නේ ක්‍රියාසිත ඊට පස්සේ ජවනසිත කියලා කියන්නේ ආපහු කුසල හෝ අකුසලසිත ඊට පස්සේ තදාරම්මන කියලා කියන්නේ ආයත් විපාකසිත ආය භවංග කියන්නේ ආයත් විපාක ඒ නිසා චක්කු විඥාන සෝත විඥාන ආදී විතරක් නෙමේ ඒ විපංච විඥාණයට පරිබාහිර ඔක්කොම අපි ගන්නෙ මනෝවිඥාන කියලානේ. ඒ මනෝවිඥාන කියන කොටසේ බොහොමයක් තියෙනවා විපාකසෙත්. විපාකසෙතුත් තියෙනවා ක්‍රියාසෙතුත් තියෙනවා ඊට අමතරව කුසල අකුසලසෙතුත් තියෙනවා. කුසල අකුසල වෙන්නෙම ජවන්සෙත් පමණයි. අනිත් ඒවා ඔක්කොම එක්ක විපාක එක්ක ක්‍රියා.